මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවස්නෝගේ සීලය සමාදන් වෙන්න নমස්කාරය කියනවා. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि ဒုတိယံပေသံဃံสารဏံဂัจฉามิတတိယံပေဘုဒ္ဓံสารဏံဂัจฉามิတတိယံပေဓမ္မံสารဏံဂัจฉามิတတိယံပေသံဃံสารဏံဂัจฉามิ සරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අභින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සභික්ඛූති සදහවත් පින්නතුනි නෛකුත් විදී මත්වීම නිසා ලෝක සත්වයා මේ සංසාරේ ප්‍රමාදයට ගැටෙන බව බුදු පියාණන් වහන්සේ වදාලා යෞවන මදයේ ආරෝග්‍ය මදයේ ජීවිත මදය, භෝග මදය වැනි ස්වාභාවික මත්වීම් වලට අමතරව සමාජයේ ප්‍රකටම මත්වීම වන මත්පැනත් ප්‍රමාදයට හේතු වන බව ධර්මයේ දක්වලා තියෙනවා. මේ හැම මත්වීමකින්ම මිදීමට උපකාර වන්නේ සංවේගයයි. ඇතැම් විට ජීවිතයේ දුක්ඛදායක අත්දැකීමක් තුළින් මතුවන සංවේගය මේ හැම මත්වීමක්ම ජය අරගෙන කෙනෙකුට නිවනට ලංවීමට උපකාර වෙන බව හෙළි වෙන කථාන්තරයකුයි අද අපි මාතෘකා කළ ගාථාවට නිදාන කතාව හැටියට දක්වලා තියෙන්නේ. මේ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ පසේනති කොසල් රාජ්‍යරුවන්ගේ සම්තති කියන අමතියා මුල් කරගෙනයි මේ සම්තති කියන මහා මාත්‍යා කොසල් රාජ්‍යරුවන්ගේ දේශ සීමාවේ තිබුණු කැලලක් සංසිඳවලා ආවහම රජතුමා විශේෂ වරප්‍රසාදයක් හැටියට හත් දවසක රජ සැප දුන්නා. ඒ කියන්නේ රාජ්‍ය පාවා දුන්නා නෙවෙයි. ඒක නම්බු නාමයක් වගේ සෑහෙන්න රජ සැපට සමාන වගේ සැප පංචකාම සම්පත් එහෙම විඳින්න කටයුතු සැලැස්සුවා. කොයිතරම්ද කියතොත් ඒ විනෝදයට නැටිම් ගැයුම් වල දක්ෂ නාටිකාංගනාවකුත් බාර දුන්නා. ඉතින් මේ සම්පති ඇමතියා හත් දවසක් තිස්සේම මත්පැණි විනෝද වෙමින් අර නාට්‍ය සින්දු අහසමින් ওই විදිහට කාලය ගත කරනවා හත්වෙනි දවසේ පැන්තරට යන්න පිටත් වුණා එතෙකු පිට නැගලා ඒ පිරිසත් එක්ක යන අතරේ අතරමඟදී බුදු පියාණන් වහන්සේ පින්ඩ පාතේ වඩිනවා දැකලා හිස නමලා බුදු පියාණන් වහන්සේට ගෞරව කරලා පිටත්ව ගියා බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ මන්ද සිනහාවක් පහල කළා ඒ විදිහේ සිනහවක විශේෂත්වයක් තියෙන නිසා සාමාන්‍යයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද භාග්‍යතුන් වහන්සේ මොකද ඒ සිනහවේ පහළ කරන්න හේතුව කියලා. එහෙම අහුවාම බුදු පියාණන් වහන්සේ වදාලා දැන් මේ ඇමතියා මෙහෙම ගියාට මොකද අදම සියලු වස්ත්‍ර ආභරණයෙන් සැරසිලාම ඇවිල්ලා මගෙන් ගාථාවක් අහලා පහත් වෙලා අදම පිරිනිවන් පානවා කියලා. මේක අහන් හිටිය පිරිස අතර හිටිය මිත්‍යා දෘෂ්ටිකාරය කල්පනා කරනවා මේ මහාන ගෞතම මේ හිත කටට ආව දෙයක් කියනවා අද අපි ඈත් තියලා ඉන්න ඕන බොරුවෙන් නිග්‍රහ කරන්න කියලා ඒ කාණ්ඩේ එහෙම සූදානම් වුණා. සම්‍යක් දෘෂ්ටිකයේ සද්ධාවන්ත කරය මේ ආශ්චර්යවත් සිද්ධිය කරන්න ඕන කියලා උනන්දුවෙන් හිටියා. ඔය අතරේ දැන් මේ සම්තති ඇමතියා බල <clears throat> කාලයේම ජල ක්‍රීඩා කරලා මත් පෙන් බොන ඒ ස්ථානයට උනේ ගියා. එතෙන්දී අර නිලිය වේදිකාවට නැගලා නැතුම් දක්වන්න පටන් ගත්තා. වඩාත් හොඳට මේ නෘත්‍ය ලාලිත්‍ය දක්වන්න මේ තැනැත්ති හත් දවසක්ම හරියට ආහාර ගත්තේ නැහැ. මේ අවස්ථාවේ කුසගින්න නිසාත්, වෙහෙස නිසාත් හදිසියෙම බරපතල විසියට විදියට ඒ ආබාධයක් මතුවෙලා මේ තැනැත්ති එතනම මැරිලා වැටුණා. ඇස් දෙකත් කටත් අරගෙන. ඉතින් මේ ඇමතියා කිව්වා මේ පරීක්ෂා කරලා බලන්න කිව්වම ඒ මිනිහෙන් කිව්වා, ඒ අනිත් අය පිරිස කිව්වා දැන් ඉතින් ජීවිතය නිරුද්ධ වෙලා කියලා. ඒක ඇහුව හැටිය මේ අමාත්‍යයට විශාල සංවේගයක් ශෝකයක් ඇති වුණා. කොයිතරම්ද කියතොත් එතන සඳහන් වෙනවා අර හත් දවසක වෙරි මත එතනම සංසිඳුණා කියලා. ඒ ඇති වුණු සංවේගය නිසා. ඊළඟට කල්පනා කළා මගේ මේ ශෝකේ සංසිඳවා ගන්න මම කාලඟට යන්න ඕන කියලා බුදු පියාණන් වහන්සේ ළඟට යන්න ඕන කියලා ඔන්න හවස්වාවේ බුදු පියාණන් වහන්සේ ළඟට පැමිණියා පිරිසත් එක්කම අර විදිහටම අවස්ථාවගෙන ඉසැරසිලාම ඒ කතන්තරේ බුදු පියාණන් වහන්සේට වදාලා බුදු පියාණන් වහන්සේ කිව්වහම බුදු පියාණන් වහන්සේ වදාලා සංස්කෘති ඔබ මේ ජීවිතේ පමණක් නොවේ මේ දීර්ඝ සංසාරයේ මේ තැනැත්ති මේ යන්දමින්ම මරණයටපත් වීම නිසා පෙරණ ලද කඳුළු සතර මහා සාගරයටත් වැඩිය කියලා මේ සංසාර බය ඇති කරලා ඊළඟට එක්තරා ගැඹුරු අර්ථයක් ඇති කෙටි ගාථාවක් වදාලා යම් කුබ්බේ තං විසෝසේහි පච්ඡාතේ මාහු කිංචනං මජ්ජේ චේනෝ ගහෙස්සසි උපසන්තෝ චරිස්සසි ඒ අර්ථ වශයෙන් බැලුවාම වාචාර්ථ වශයෙන් බැලුවාම මෙහිමයි පරිවර්තනය කරන්න වෙන්නේ. යම් පුබ්බේ තං විසෝසෙහි කලින් යමක් තිබුණද එය වියලා දමව. පච්ඡාතේමා හෝ කිංචන. පසුවට නුඹට කිසිවක් නොවේවා. මජ්ජේ චේනෝ ගහිස්සසි. ඉදින් ඔබ මැදින් කිසිවක් අල්ලගන්නේ නැතිනම් උපසන්තෝ චරිස්සසි. උපශාන්තව හැසිරෙන්නේ. ඔය කෙටි අවවාදයේ ගැඹුරින් සලකලා අර සංවේගවත්ව සිටිය සන්තතිය මාත්‍යා ඒ අවස්ථාවේම අරහත්ත්වය ලබා ගත්තා කියලා කියනවා. ඒකම බොහෝ සමහර සතාවල සඳහන් වෙනවා අතීතයේ ඒ ධාන ආදී වඩලා තියෙන කෙනාට ඒවා මතු වෙනවා. දැන් මෙතෙන්දිත් කියන්නේ උපමනක් නෙවෙයි අර ධාන අභිඥා තත්ත්ව හිතන් ලැබුණු බවයි. ඒ මොකද ඊළඟට කියනවා ඒ සන්තති අනතිය ඒ රහත් වෙලා තමන්ගේ ජීවිත සංස්කාර ජීවිතේ කොච්චර කාලයක් පවතිනවද කියලා සැලකලා බැලුවා. එදාම පිරිනිවන් පාන්න වෙනව බව දැනගෙන බුදු පියාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා ස්වාමීනි මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. බුදු පියාණන් වහන්සේ වදාලා දැන් ඊට කලින් තමන් අතීතයේ මේ රහත් වෙන්න උපකාර වෙන මේ අතීතයේ කළ කර්මය ප්‍රකාශ කරන්නේ මේ පිරිසට. ඒක බිම ඉඳගෙන නෙවෙයි අහසට නැගිලා ඒක ප්‍රකාශ කරන්න කියලා. මේ අවස්ථාවේ මෙතන කියවෙන්නේ සම්ත්‍ය මාත්‍යා ඒ අහසට නැගිලා ඒ තමන්ගේ අතීත ප්‍රවෘත්ති ප්‍රකාශ කළා අතීත ප්‍රවෘත්තිය මෙන්න මේ විදිහට ප්‍රකාශ කළා මීට 91 කල්පයකට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මම බන්දුමති කියන ඒ නගරයේ රාජධානියේ උත්පත්ති ලැබලා <clears throat> කල්පනා කළා ජීවිත රැකියාවක් වශයෙන් මොකද්ද හොඳ අසන්න කළ යුතු දේ අනුන්ට හිංසාවක් නොවන පරහිංසාවක් නොවන රක්ෂාව මොකද්ද කියලා හිතලා බලලා මට සැහැඟුණා ධම්මഘോഷක කර්මයයි ධර්මഘോഷක කර්මයයි හොඳම රැකියාව. මොකද්ද ධර්මഘോഷක කර්මය කියලා කියන්නේ මිනිස්සෙයින් උනන්දු කරනවා දාන ආදී පින්කම් කරන්න පෙරවස් සමාදන් වෙන්න ධර්මය අසන්න තුනුරුවන්ට ලැබිව සිටින්න කියලා තුනුරුවන්ගේ ගුණ ප්‍රකාශ කරමින් ඒ විදිහට සමාජයේ හැසිරෙන්න පටන් ගත්තා ඒක ප්‍රකාශ කරමින් ධර්මഘോഷක වෘත්තිය හැටියට එතකොට බන්දුමති රජතුමා, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පියා මේ කාරණය දැනගෙන එයා කැඳවලා කොහොමද මොකද්ද කරමින් ඉන්න කියලා වහම මම මේ ධර්ම ഘോഷක වෘත්තිය ගන්නවා කිව්වම ආ බොහොම හොඳයි කියලා පයින් ඇවිදින්න නේද මේක කරන්නේ මේ වැඩේ හැටියට අශ්වේක් පිට යමින් කරන්න ඕනේ කියලා අශ්වේක් දුන්නා මල් දමක් මේ ආදියත් ඇතිව මල් දමක් පැලඳගෙන අශ්වේක් පිට ගිහිලා මේ කාර්ය කරන්න කියලා. එහෙම ටික ගලක් කරන්න යනකොට ආයිත් රජතුමා කතා කරලා අශ්වයාත් හොඳ නැදී අශ්වයින් හතරක් කියදු හතර දෙනෙක් කියදු රථයක ගිහිල්ලා මේ කාර්යය කරන්න කිව්වා. ඊළඟ තුන්වෙනුව ඊළඟට නැවතත් කැඳවලා ඇතිකුපිට සියලු ආභරණයන් සැරසිලා ඇතිකුපිට යමින් මේ ධර්මഘോഷක කර්මය කරන්නේ කියලා පැවරුවා නොයෙකුත් විදිහේ ධන භෝග සම්පත් දීලා ඒ විදිහට මම ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිත කාලය ඊටාම දිගයි කියන බුදු විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ 80000ක් අවුරුදු මේ ධම්මഘോഷ කර්මය කළා කියලා සම්තති අමාත්‍ය ප්‍රකාශ කළා. ඒකේ ආනිසංස හැටියටයි මම මේ தත්ත්වය ලැබුවේ. ප්‍රකාශ කළා අහසෙදිම අර තේජෝ ධාතු සමාපත්තියට සංවැදිලා තමන්ගේ ශරීරය තෙගිනි අවුලව ගත්තා. ශරීරයේ ලෙයිමස් දැවිලා ගියා. ඇට ඒ ධාතු බුදුරජාණන් වහන්සේ එතන වස්ත්‍රයක් එලන්න සලස්වලා ඒ ධාතු එකතු කළා ස්තූපයක් බැඳෙව්වා හතරමන් සංධියක මිනිසීන් ඒ ස්තූපයට වැඳලා පින් රැස් කරගනිත්වා කියලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මේ ආශ්චර්යවත් සිද්ධියෙන් පස්සේ සංඝයා වහන්සේලා අතර කතාවක් ඇති වුණා. දැන් මේ සම්තතිය ඇමතියා වස්ත්‍රාභරණ වලින් සැලසීලා ඉඳෙද්දි මම රහත් උනේ. අපි කොහොමද මේ මේ තැනකට අපි ශ්‍රමණයෙක් කියනවාද, භික්ෂුවක් කියනවාද, බ්‍රාහ්මණයෙක් කියනවාද කියලා ওই විදිහේ කතාවක් ඇති වුණා. බුදු පියාණන් වහන්සේට ඒක ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ අන්නේ අවස්ථාවේ ප්‍රකාශ කළ ගාථාවක් හැටියටයි මේ ගාථාව දැක්වෙන්නේ. අලංකතෝ චේපි සමං චරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිධාය දණ්ඩම් සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සබිකෝ. ඒකේ අදහස යම් කෙනෙක් වස්ත්‍රාභරණ ආදීන් සැරසී නමුත් ශාන්තව දාන්තව නියත බ්‍රහ්මචාරීව හැම සත්වයින් කෙරෙහිම ඒ දඬුමුගුරු බහා තැබීමේ අහිංසා ප්‍රතිපත්තිය ඇතිව යම් කෙනෙක් විෂමචර්යාව ඉවත් කරලා සමචර්යාවෙන් හැසිරෙයිද අන්න ඒ බඳු කෙනෙකුට සමණේ කිව්වත් වරදක් නැහැ හේතනත් අශ්‍රමණේ බ්‍රාහ්මණේ භික්ෂුවක් මේ කොයි වචනේ දුවත් වරදක් නැහැ කියන අදහසයි ඒ ගාථාවෙන් කියවෙන්නේ ඉතින් කතාව වශයෙන් තියෙන්නේ ඒකයි ඔය සිද්ධියත් කතාවත් ආශ්‍රයෙන් ඉතින් අපිට ගන්න තියෙන්නේ දැන් මේ කෙනෙකුට පුදුම හිතෙනවා ඇත්ත වශයෙන් මේ ගිහි කෙනෙක් අර විදියට හත් දවසක් මත් වෙලා ඉඳලා මේක වැඩියට ගණන නරකයි කෙනෙක්. නමුත් මේවා අතීතයේ කර්ම හා සම්බන්ධයි. අතීත පාරමී ශක්තිය ඇති දුර්ලභ කෙනෙකුට තමයි මේ විදිහේ ඒ වෙලාව බලලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. කෙටි නමුත් ඒ ධර්මයේ ගැඹුරින් වැටහුණා නම් අන්න ඒ තැනැත්තට ඒ අවස්ථාවෙම සංසාරයෙන් මිදෙන්න පුළුවන් විදිහ අකාලික ධර්මයක් මේ ධර්මය කියන එක. මහා ආචාර්යවත් දේවල් මේක ධර්ම කතාන්තරවල කොතිකුත් තියෙනවා. මේ කාරණා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් මෙතන අපිට <clears throat> මේක විග්‍රහ කරනවා නම් අපිට කරන්න තියෙන මේ කථාන්තරය ගැන හිතලා බැලුවා. එකපාරටම බලනකොට මෙතන එක නාට්‍යයයි තියෙන්නේ. නමුත් නාට්‍ය දෙකක් තියෙනවා කියලා හිතාගත්තට වරදක් නැහැ. මොකද මේ හැම සත්වයින්ගේම මුළු මහත් සංසාර පැවැත්ම තුල අවස්ථා තුනක් තිබෙනවා. ආස්වාද ආදීනව නිස්සරණ කියලා. ආස්වාද කියලා කියන්නේ රස වින්දනය. පංචකාම සම්පත්‍ය ආශ්‍රයෙන් රස විඳීමට සත්වයා පෙළඹෙනවා. විශේෂම තිරිසන් සතුන්, මිනිසෙයින් පවා පෘථග්ජන සාමාන්‍ය පුද්ගලයන් පංචකාම සම්පත්තිය තමයි ඒ ස්ථත්වයේ ඉන්නේ. අපි අර ශ්‍රේණි කියලා කිව්වේ මේ එක්තරා ඒ සංසාරයේ ශ්‍රේණියක්. ඊළඟට ඒකෙන් උසස් වීම ලැබෙනකොට ඊළඟ ඒකේ යම්කිසි අවස්ථාවක ඒකෙන් එක තුලින්ම ආදීනවමත් වෙනවා. ඊළඟට අන්න ආදීනව ආදීනව වශයෙන් ආස්වාද ආදීනව. ඒ අවස්ථාවේදී අන්න ලෝක සත්‍යය හිතන්න පෙළඹෙනවා. ඇයි අපට මෙහෙම වෙන්නේ? ඇයි මේ මේ විදිහේ මේ දුකදායක ප්‍රතිඵල ලැබෙන්නේ කියලා විපාක ලැබෙන්නේ කියලා ඔන්න කල්පනාවට වැටෙනවා. ඊළඟට සොයන්න පටන් ගන්නවා මේකෙන් පිට වෙන්න තැනක් මේක මේක නිදහස් වීමක් නිස්සරණ කියලා කියන්නේ ඒකයි නිස්සරණ කියලා කියන්නේ මේ සංසාර වලල්ලෙන් පිට පැනීමක් නිස්සරණ අවස්ථාව ඒකට ඉතින් කල්යාණ මිත්‍රෙක් උදා වුණොත් බුදු කෙනෙක් ආදී වශයෙන් යම් කෙනෙක් උදා වුණොත් වෙලාවට අන්න නිස්සරණ කියලා කියන නිවන ලබා ගන්න පුළුවන් ওই අවස්ථා තුනයි මේ සම්තති අමතියාගේ මේ කෙටි මේ හත් දවසක කාල සීමාවක අධ්‍යක්ීම් තුල තියෙනවා මේ ඔක්කොම එහෙනම් හත් දවසක කියන්නේ හත් දවසක රජසැප කියලා කියන්නේ මේක ව්‍යාජ රජසැපක්. ඒක ව්‍යාජ බවත් අනිත්‍ය බවත් අමතක වෙන්න මත් වෙන උපකාර වෙන්න ඇති සමහර විට හත් දවසක්ම මත් වෙලා හිටියේ. මේකෙන් මේ නිින්දෙන් එහෙම නැත්නම් මේක වෙරි මත නිදි මත වෙනකොට මෙතන වෙරි මතයි. මේ නිින්දෙන් මේ සිහිනෙන් ජීවිත සිහිනෙන් අවදි වුණේ අන්න අර නාටිකාංගනාවගේ ඒ රංගපෑමේ ශෝකාන්ත නාට්‍ය දුටුවාමයි. ඒක ශෝකාන්ත නාට්‍යයක් වුණා. ඒක ගැනත් අපි ටිකක් හිතලා බලනකොට මේ නළුවෙකුගේ නිළියෙකුගේ ජීවිතයේ ඔය කියන අවසාන අවස්ථාව කොහොම කලාතුරකින් වේදන වේදිකාවක දකින්න ලැබෙන්නේ. අපි හැම දිනාගෙම ජීවිත රැඟුමේ අවසාන අවස්ථාව තමයි යෝක. නමුත් මේක අර සංවේගාත්මක අන්දමින් අපිට හිතා ගන්න පුළුවන් අර තැනැත්ති ඉතින් අර නටන්නේ නැත්තේ ඒක නොනටා බැරි නිසා. ඒක ඒක වෘත්තිය නිසා. නමුත් ඒ අවස්ථාවේ නැටුණා උමතුවේ ඉඳ බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන යම් කිසි පාඨයක් මේක අනුව අපට පැහැදිලි වෙනවා. බුදුරජාන් වහන්සේ මේ නාට්‍ය හඳුන්වලා තියෙන්නේ දැන් මේ කාලේ නම් ඔය රසාස්වාදනය කරන කලාවේදී මේ විදිහේ දේවල් ගැන බුදුරජාන් වහන්සේ ගැන අප්‍රසාදිකුත් ඇති කරගන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ නාට්‍ය උමා කළ තියෙන්නේ උමතු වීමක් හැටියට. උම්මත්තක මිදම් භික්කවේ අරියස්ස විනේ නැත්නම් මහණෙනි හැතුම කියලා කියන්නේ උමතු වියක් මේ සාර්ය අවවාහාරයට අනුව කියන උමතු වීමක් කියලා. ඉතින් දැන් මෙතන ඒක හරියටම ගැලපෙනවා. ඇත්ත වශයෙන්ම අර නැටුවේ නැටුවේ කුසගින්න වේදනාව ඉවස ගන්න බැරුව. ඉතින් ඒකම තමයි අපි අර සමහර අවස්ථාවල කියන්නේ දැන් ඔන්න රත් වෙච්ච යකඩ කබලක් උඩ යකඩ තලිය යකඩ මොකක් හරි යකඩ වේදිකාවක් උඩ කවුරුවත් කිව්වොත් හොඳට අඳවලා ඒ පාල් මාරු කරන්න දරන උත්සාහය ඈතට පෙනේවි නැටුමක් හැටියට. සමහර විට විදේශිකයෙකුට කැමරාගත කරන්න පුළුවන් නැටුමක් වෙන්නත් පුළුවන්. ඉතින් අර බුද්ධ වචනේ එතනින් පැහැදිලි වෙනවා මේක මේ මේ නැතුම කියන උමතුවක් වගේ. දැන් මේක එක හරියටම ගැලපෙනවා මේ අර කුසගින්නේ වේදනාවේ රැඟෙඩීමක් අන්තිමට කරේ දඟලලා දඟලලා වැටුණා. වැටිලා වැටුනේ දෙකත් කටත් ඇරගෙන අන්න අවසාන රැඟුම. ඉතින් අපි මේක මේ උපහාසයට නැගීමක් හැටියට නෙමෙයි මේ විදිහේ දේවල් මේ ස්වාභාවික දේවල්. නමුත් ලෝකයව සමතක කරනවා අර කියාපු වෙරි මත ආදී තව නොයෙකුත් මත්වීම් නිසා. මේක අර ස්ථිරත්වයේ යථාහත් භූත ත්‍ත්වයේ සම්තතිය මහත්යම් ප්‍රකට වුණා. ඒක තුලිනුයි අර ගැඹුරු මේ කලකිරීමක් ඇති වුණේ. ඇත්ත වශයෙන්ම නිවනින් ඈතර වීමට නම් කලකිරීම කියලා කියන නිබ්බිදා කියලා කියනවා. ඒක අත්‍යවශ්‍යයි. ඒක ඒ පුද්ගලයාට ඒ මට්ටමින් ඇති වෙන්නේ. එදිනෙදා ජීවිතේ මේ හැම දිනාටම තම තමන්ගේ ප්‍රිය විප්‍රයෝග ප්‍රිය අයගෙන් වෙන්වීමේ දුක හිම දකින්න ලැබෙනවා. නමුත් ඒක තුලින් අර්ථයන් ගැඹුරට යන්නේ නැහැ. දැන් මෙතෙන්දී ඒ වැඩිවම සංවේගය තුලින් කොයි තරම්ද කියතොත් අර වේවි මත සංහිඳුන එතනම ඒ වෙලිමත් සංසිඳුණා. ඒකයි අර බුදු පියාණන් වහන්සේ දැන් අතෙන්දි ගාථාවේදී ප්‍රකාශ කළේ මේ ශාන්ත දාන්ත ඒ වචන. අත වශයෙන් මේ සුළු වෙලාවක් තුලදී ඊළඟට ඒ ඒක තුලින් ඇතිවෙච්ච කලකිරීම තුලින් මේ පුද්ගලයා තුළ යම්කිසි හික්මීමක් ඇති වෙන්නේ නැති කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෑ මෙතන. විශාල පරිවර්තනයක් ඒ වෙනකොට වෙලා බුදුරජාණන් වහන්සේ දකින්න යනකොට ඒ සංවේගයෙන්. අර කලින් හැමතියාම නෙවෙයි. ඉතින් කොහොම හරි ඔය නාට්‍ය තුලින් අන්න ඊළඟට අපිට පේනවා අර ඇමතිවරයා ආස්වාද තත්වයෙන් ඊළඟට ආදීනව දුටුවා. මේ ආස්වාද පක්ෂය ආදීනව දුටුවා මේ නිල්ලගේ හදිසි මරණය නිසා. ඊළඟට නිස්සරණය සොයාගෙනයි බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. ඒ නිස්සරණයට උපකාර වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව කෙටි ගාථාවකුණත් අපි දන්නවා මහ පුදුමයි. එතන අපිට හිතා ගන්න බැරි තරම් දෙයක්. බුදුරජාණන් වහන්සේට ඒ චරිතාන චරිතයන්ගේ ආසයානුෂය ඒ අතීතයේ අරගෙන ආපු ශක්තියින් පෙනෙනවා. කර්මස්ථාන වලට තියෙනවා නම් ඒකත් පේනවා. ඒකට අනුවයි බුදු පියාණන් වහන්සේ ගාථාව ප්‍රකාශ කරන්නේ. දැන් මේ ගාථාව ගැඹුරු දෙයක්. ගැඹුරු ගාථාවක්. අතීතයේ අර ධර්මഘോഷ කර්මයෙන් යම් පුණ්‍යස්කන්ධයක් අනිත් අය ධර්මයට උනන්දු කරවීම කියන එක විශාල පිනක්. ලෝකයේ කරන්න පුළුවන් ලොකුම දේ තමයි ධර්මයේ පිහිටවීම. එතකොට මුළු ජීවිත ජීවිකාවම ධර්මഘോഷක වෘත්තිය කියන විශාල පුණ්‍යස්කන්ධයක් පාරමී ශක්තියක් ඒ බුද්ධලයා තුල තිබෙන්නේ නැති. ඒක මතු වුණේ ඒක මෝරාගියේ මෙරිමටපත් උනේ මොහුකුරාගියේ අන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අර කෙටි ගාථාවෙන් ඒ ගාථාව ප්‍රහේලිකාවක් වගේ සාමාන්‍ය කෙනෙකුට මොකද ඒක කියවෙන්නේ යම් පුබ්බේ තං විසෝසේයි කලින් යමක් තිබුණා නම් ඒක කියලා දමව. මොකද්ද මේ කලින් තිබුණ දේ? තීත සංස්කාරයි. දැන් බුදුරජාණන් වහන්සේ කලින් අර මේ අන්තියට කිව්වනේ නෑ නුඹ මෙච්චර කාලයක් මේ දීර්ඝ සංසාරේ මේ තැනැත්තිම මේ විදිහටම වැරීම නිසා මරණයටපත් වීම නිසා හිලන්නාද කඳුළු සතර මහා සාගරයට වැඩි කියලා. ඉතින් බොහෝ විට ඔය ජීවිත ප්‍රවෘත්තීන් සඳහන් වෙන ධර්මයේ තමයි වාර 500 ගණන් ඊටත් වැඩි ගණන් ස්වාමි පුරුෂයන් භාර්යයන් ආන්න හැටියට එකතු වෙනවා අමුදරුවන් හැටියට එකතු වෙනවා තව නොයෙකුත් විදියට එකතු වෙනවා මේ තරම් දීර්ඝ සංසාරේ අර තමන්ට තියෙන එක නාට තියෙන ආකර්ෂණ ශක්තිය මුතු අපිට මෙතන හිතන්න තියෙන්නේ අර නිලියත් එක්ක යම්කිසි සාංශාරික සම්බන්ධයකුත් තියෙන්නේ නැත් ඇති මේ සම්පතියම තියට කොහොම හෝ වේවා සම්පතිය ඇමතියාට අර සංසාරයේ පසුබිම් කරගෙන සංසාරයේ දීර්ඝ කාලයක් මේ කඳුළු සාගරයක් මේ තරම් කඳුළු සාගරයක් කියලා තියෙන්නේ මේ තැනක් කියවෙන වෙන්නේ කියලා ඒකේ ආස්වාදයේ ආදීනෝ පක්ෂයක් වැටුණා ඊළඟට දැන් මෙතන යම් පුබ්බේ අනර කඳුළු සාගරයේ වියලා දනුව කියන එක වගේ හරියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවානේ ඒක ඒක තුල තියෙන අතීත සංස්කාර. මේ සංස්කාර කියලා කියන්නේ දැන් එතන ඒකත් අපි ටිකක් විග්‍රහ කරමු. සංස්කාර කියන වචනේ අපි කොතෙකුත් යදෙනවා. නමුත් මේක ගැන ප්‍රශ්නෙන් ඒක ගැඹුරින්ම අවබෝධ කරගන්න නම් භාවනාමය වශයෙන් උය අවබෝධ කරගන්න ඕනේ. කෙටියෙන් ඒකට ඉඟියක් දෙනවා නම් කියන්න තියෙන්නේ දැන් ඒකත් අපිට නාට්‍ය ආශ්‍රයෙන් කියන්න පුළුවන්. පැරණි දඹදිව මේ සංස්කාර කියන වචනේ යෙදුනේ බොහෝ විට මේ නාට්‍ය ආශ්‍රයෙන්. දැන් නිරියක් වේදිකාවට එන්න කලින් කොච්චර හැඩ වැඩ දානවද අංගපසංගල දැන් මේ කාලෙත් දන්නවනේ නානාවිද අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ දැන් ඇත්ත වශයෙන් මහපාරේ නිලියන් දකින්න ලැබෙන්නේ ඇයි මොකද අර තමන්ගේ ස්වාභාවික ස්වરૂපය නෙවෙයි නානාවිද මේ අංග නොයෙකුත් විදියට මේ වර්ණ වේමලලා වෙනසක් කරගෙනයි වේදිකාවට එන්නේ ඒ විදියට දැන් එතකොට ඒවට කියන සංග සංස්කාර කියලා අංග සංස්කාර කියලා නාට්‍යයේ දක්වන ජවනිකාවට ගැලපෙන ආකාරයට යම් යම් කෘත්‍රිම ව්‍යාජ වෙනස් කිරීම රාශියක් කරනවා. ඒකයි මූලික වශයෙන් සංස්කාර කියන වචනේ අර්ථය. එතකොට මේ මුළු මහත් ජීවිතේම අපි කරන දේවල් සංස්කාර නමින් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ඔන්න ඔය කියන ගැඹුරු අර්ථය අනුවයි. අපි මේ ජීවත් වෙනවා කියලා කියන ධර්ම ප්‍රයත්නය තුල තියෙන හොඳ හෝ නරක හෝ හැම කර්ම තුලම ගැඹුරින් සැලකලා බලනකොට තියෙන්නේ අපේ මේ මමය කියලා ගත්තු මමය මාගේ කියලා ගත්තු අන්න ඒක පෝෂණය කිරීමයි. ඒකමයි දැන් ධර්මයේ ගැඹුරු දක්වන එක තැනක රූපේ ආත්මය වශයෙන් පෘථග්ජන පුද්ගලයා රූපේ ආත්මය වශයෙන් දකිනවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ ආත්මය වශයෙන් සැලකනවා. යාඛෝපන සමනුපස්සන සංඛාරෝසෝ. ඒ ආත්මය වශයෙන් සැලකීමම සංස්කාරය. ඒ ආත්මය වශයෙන් සැලකීමම සංස්කාරය. මොකද බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා දැන් කෙනෙක් ඔය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඔය සාමාන්‍ය කෘතඥයා මම මාගේ කියලා ආත්මයක් තියෙනවා කියලා හිතන එක ඒක ඒ ව්‍යාජ වශයෙන් හිතාගත්තු දෙයක්. එහෙම නැත්නම් ඒක ආරෝපණය කරගත්තු දෙයක්. කොහොමද ආරෝපණය කරන්නේ? මේ තමන්ට තියෙන ශරීරයක්. එක හිතනවා මේ ශරීරය තමයි මගේ ආත්මය. එහෙම නැත්නම් මම කියන්නේ ශරීරයක් ආත්මය කියන්නේ ශරීරයක් ඇති එකක්. එහෙම නැත්නම් හිතනවා මේ රූපය තුල මගේ ආත්මය තියෙනවා. එහෙම නැත්නම් ආත්මය තුල රූපය තියෙනවා. ওই විදිහ හතර ආකාරයකින් එක ස්කන්ධය දිහා බැලීමම සංස්කාරයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ කියන්නේ රූපය ආත්මය හැටියට සැලකනවා. ආත්මයේ රූපය ඇති දෙයක් හැටියට සැලකනවා ආත්මය තුල රූපය තියෙනවා කියලා හිතනවා රූපය තුල ආත්මය තියෙනවා කියලා හිතනවා. ඔය කියන්නේ රූපය අතහරින්න බැරි කමයි එකෙන් පෙන්වු කරන්නේ. ඉතින් ඒකෙන් අර රූපය ආශ්‍රයෙන් දැන් ඔය පින්තූරයක් තමන්ගේ ඡලා රූපයක් දැකලා හා මේ මමයි කියලා කියන්නේ මේ මගේ ළමා කාලේ මේ මම ඔය විදිහට කියන්නේ තරුණ කාලේ. ඉතින් ඒ කියන්නේ අන්න අර රූපය ගත්තා මමයි කියලා. ඒ විදිහටම තමයි වේදනාව. ඒ විදිහටම තමයි සංඥා. හැඳිනීම සංස්කාර සංස්කාර කියන එක සකස් කිරීමමත් ඒක ගන්නවා දැන් අර නිලිය වේදිකාවට එනකොට ඒ වේදිකාවෙන් පිටිපස්සේ හිටි තැනක් තියෙන්නේ ඒලාට හිතා ගන්නවා ඒ තමයි රංගපාන ජවනිකාවට එකඟව රංගපාන්න ඕන බෙද හිටියා වගේ නෙවෙයි ඉතින් එතනත් වෙනවා ඒ සංස්කාර වලත් තියෙන්නේ අන්න අර ව්‍යාධි ස්වභාවය ඒකයි අර කේල් කඳකට උපමා කරලා තියෙන්නේ හරයක් අරටුවක් නැහැ නිස්සාර මේ විඥානය කියලා කියන්නේ අන්න මම මාගේ කියලා ඒ හිතාගෙනම ඒ හිතමයි ওই විදිහට ඒක එකක් පිළිබඳව හරි හතර බඳකොට ඒ එතනමත් සංස්කාර ඉතින් ඔන්න මම මේ පොඩි අපි වලින් ගියක් ඔක දුන්නේ ඔය සංස්කාර කියන එක තේරුම් ගන්න. අර අවිද්‍යාව නිසා වෙන දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අවිද්‍යාව නිසා ලෝක සත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මේ මුළු මහත් සංසාර ප්‍රයත්න දුකක් බව නොදැනීම. ඒක දුකක් බව නොදැනීම නිසා යම්කිසි සකස් කිරීම රාශියක් අපි මේ ජීවිතය තුළ කරනවා. ඒක තුළ අවසානයේ දුක ලැබෙන බව බුදු පියාණන් වහන්සේ කියන්නේ. අපිත් ඒක තේරුම් නැති නිසා අපි මේ සංස්කාර රැස් කරමින් සංසාරේ දිගින් දිගට යන උතනයි පොඩි කතන්දරේ තියෙන ඔය පටිච්චසමුප්පාද කියන ධර්මයේ කෙටින් සැලකුවොත්. කොහොම හරි ඔන්න ඔය ඔය සංස්කාර ඔයයි අතීත සංස්කාර අතීතයේ දැන් සංතතිය ඇමතියා අර දැනත්තිය හා සම්බන්ධ තු මේ සංස්කාර ඔක්කොම මේවා අනිත්‍ය බව තේරුම් ගත්තා. යම් පුබ්බේතං විසෝසේය විලා ධර්මා. අර ශෝකය විලා ගත්තා. ඊළඟට පච්ඡාතේමාහු කිංචනං ඇත්ත වශයෙන් අතීත දැන් විදර්ශනා භාවනා කරන පින්නතුන් දන්නවා ඇති ඔය සංස්කාර සම්මර්ෂණය කියලා කියන්නේ සංස්කාර මෙනෙහි කිරීම. දැන් ධර්මයේ විදර්ශනාවේදී තියෙන්නේ මේ අපි ලෝකේ දැන් කර්ම හැටියට ගන්නෙත් ඒවමයි. මේ අපේ සියලුම ඇත්ත වශයෙන් සබ්බේ සංඛාරා කියලා කියන්නේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා කියන්නේ සබ්බේ සංඛාරා අනිත්‍ය. මේ පැවැත්ම තුල ඇති අපේ මේ සිතිවිලි වශයෙන් සිතට පහළ වෙන විතර්ක වශයෙන් ඇත්ත වශයෙන් මේ අතීතය කියලා කියන්නේ හිතෙන් ගත්ත දෙයක්නේ. එතනත් සංස්කාරය අතීත සංස්කාර. ඒ හැම එකක්ම අනිත්‍යයි කියන එකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඒවයි නිස්සාරයි. මම මේ කියලා ගන්න සාරයක් ගන්න දෙයක් නැහැ. ඊළඟට ඒ අතීත සංස්කාර දැන් නැති නිසා අපට පහසුවෙන් මේක සලකා ගන්න පුළුවන් ඉන්න හීනකින් අවදි වුණාට පස්සේ හීනිය බොරු බව තේරෙනවා වගේ. දැන් ඒක නිසා අතීත සංස්කාරවල අනිත්‍යතාව සිරුම් තේරුම් ගැනීම පහසුයි. විදර්ශනා යෝගියට. නමුත් ඒ වගේම තමයි අනාගත සංස්කාර ගැනත් ඒ න්‍යාය අනුව හිතා ගන්න පුළුවන්. අනාගතයට යම් සංස්කාර ඇති කර ගන්නවා නම් ඒවත් මේ වගේම විනාශ වෙනවා. නමුත් අමාරු දේ තමයි වර්තමානය. වර්තමානය ඒක තමයි මැද මධ්‍යේ චේනෝගහිස්සසි සාමාන්‍ය පුද්ගලයා මේ වර්තමානයේ ප්‍රත්‍යুৎපන්න කියලා කියන්නේ වර්තමානයේ සංස්කාර දැඩි වල්ල ගන්නවා. එහෙම නැත්නම් පැවැත්මකුත් නැහැ. ඒ අතීතයේ ගිය දේ ගියා කියලා සමහර විට ඒක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අනාගතේ එන දේ තාම ආවේ නැහැ. ඒකත් සමහර විට ආවත් ඔච්චර තමයි කියලා හිතා ගන්න පුළුවන්. නමුත් මේ මේ මොහොතේ ඇති රූප වේදනා සංඥා සංඛාර විඥාන දැඩි වල්ල ගන්න ස්වභාවයක් තියෙනවා. දැන් මෙතෙන්දි සම්තති අමාත්‍ය කරහපංකම තමයි අර ඇති වුණු සංවේගය තුලින් නිබ්බිදා කියලා කියන සසර කරගැනීම තුලින් ප්‍රඥාවෙන් මේ தත්ත්වය දැකලා අන්න ඒක අර මාර්ගඵල අවබෝධයට වෙන්නේ ඒ අනිත්‍යතාව තුලින් මතුවෙන විදර්ශනා ඥාන මෝරලා ගිහිල්ලා ඒක බිඳීම ඒ තුලින් ඊළඟට කලකිරීම ඇති වෙනවා කලකිරීම තුලින් මේ සසරේ මිදීම ඕනෑකම ඇති වෙනවා ඒ තුලින් ත්‍රිලක්ෂණ ගැඹුරින් දැකලා ඊටාම සීම්මන්දමින් ශීඝ්‍රාන්දමින් සිත තුල ඇති වෙන පරිවර්තනයක ප්‍රතිඵලය වශයෙන් මේ මාර්ගඵල අවබෝධය කෙනෙක් ලබන්නේ ඉතින් ඒකට මූලික වන්නේ නිබ්බිදා කියලා කියන සසර කල කිරීම. ඉතින් මේ සිද්ධිය පසුබිම් කරගෙන අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ හරියට තැන බලලා තැනට ඇනේ ගැහුවා වගේ හරියට ඒ පුද්ගලයා ඒ වෙලාව වෙනකන් ඉඳලායි. ඒකයි බුදු පියාණන් වහන්සේ මද සිනහාවක් පහල කරා කියන බුදු පියාණන් වහන්සේට පේනවා. මේ පුද්ගලයාට උදව් කරන්න පුළුවන් වෙලාව නැත්නම් අර හිසසල්ල යන වෙලාව කියන්න තියුණානේ පොඩ්ඩක් මේ බණක් අහලා යන්න කියලා නෑ. ඒ ඔක්කොම ගිහිලා මට්ටු වෙලා එනකන් හිටියා. වෙරි මතත් හිඳවාගෙන ආවට පස්සේ වෙලාව ආවට පස්සේ යන්න අර අර පොඩි දේශනාව අර සම්තති යමතියට හරියට ගැඹුරින්ම වැටහුණා මජ්ජේචේ නෝගහයස්සති ඒක හරියට මැද වර්තමාන සංස්කාරයක් දෙවි ගත්තේ නැත්නම් උපසන්තෝ චරිස්ස උපශාන්තව හැසිරෙන්නේ කියලා කියන්නේ රහත් බවයි ඉතින් ඔන්න ඕකයි අපිට මේ කතාන්තරය තුලින් ගන්න තියෙන මේ බඳු දහිද්දි කොටිකුත් ඒ ධර්මයේ සඳහන් වෙනවා මේ කාලේ කෙනෙක් ප්‍රශ්න කරන්නත් පුළුවන් ඒ වගේම අපිට අනිත් පැත්තට කියන්න තියෙන මේ න්‍යාය කරගෙන ඇතම් කෙනෙක් කල්පනා කරනවා ධර්මයක් ඔගෙහිටි ගාතාවක් ප්‍රතිඋපමනින් හැම කෙනාටම මේ தත්ත්වය ලබන්නේ ඒක අපි හිතන්නේ නරකයි සාධාරණ වශයෙන් මේක අති විශේෂ දේවල් විශේෂයක් නෙමෙයි අති විශේෂ සිද්ධීන් මේ ධර්මයේ සටහන් වෙලා තියෙන්නේ ඒවයි පසුවිම හරියාකාර තේරුම් ගන්නවා ඉතින් ඊළඟට දැන් මෙතෙන්දී අපි මතක ගන්න ඕනේ මේ සසර කල කීමට හේතු වෙන දැන් අපි ආරම්භ කළේ මේ ජීවිතේ දැන් මෙතන දෙරි මත පමණක් නෙවෙයි මේක තුල කියනවා මේ සංතතිය මෑත්‍යාට ඒ අරතරම් වීරක වීර ක්‍රියාවක් කරන්න උත්සාහ වෙන්නේ නැත්නම් ඉතින් යවුන මදය ආරෝග්‍ය මදය ඕව පිහිට කරගෙන තමයි ඊළඟට ජීවිත මදය ඒ අර අනිත් පැය අරගෙන ආවා ඊළඟට භෝග මදය රජ සැප දුන්නා ඒ භෝග මදයෙන් පිටෙච්ච ඒ මත් වීම පිටම තමයි මුළු හත් දවසම ඒ රජ සැප විඳින්න පටන් ගත්තා මේ මැද කියලා කියන්නේ අන්න අරිට වශයෙන්ම අපි කල්පනා කරලා බලුවොත් අර හත් දවසයි. අර හත් දවසේ වින්ද රජ සැපය ඒක ඇති හිස් බව තේරුම් ගත්තා. ඉතින් අතහරින පහසුයි එතකොට. ඒක ඒ විදිහට තේරුම් ගත්තා නම් මේ සිද්ධිය නිසා ඇති වුණු සංවේගය එතනම නැති වෙනවා. ඒ සංවේගය ජය ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඊට වඩා ගැඹුරින් වැටෙනවා මේ සංසාරයේ භයානකත්වය. සංසාරයේ දීර්ඝ කාලයක් අපි මෙන්න මේ විදිහට ගත කළා නේද? මේ කඳුළු සාගරයක් නේද කියලා. ඉතින් මෙන්න මේ මේ අංශය, ධර්මයේ මේ අංශය දැන් මේ කාලේ වැඩි දෙනෙක් එළියට ගන්නෙ නෑ. අපි බොහෝ අවස්ථාවල මතක් කළා දැන් රටාව වෙලා තියෙන්නේ මේ ධර්ම මේ අපේ ශාසනය ආරක්ෂා කිරීම වශයෙන් උත් මේ ධර්මයේ ඉදිරියට ගෙන යාම වශයෙන් උත් බොහෝ දුරට වැඩිපුර එළියට ගන්නේ මේ ලෝක වර්ධන පැත්තයි ලෝකීය වඩන. දැන් අපි බුදුරජාණන් වහන්සේ කියලා කියනවා නසියා ලෝක වර්ධනෝ ලෝක වර්ධනයක් වෙන්න එපා කියලා. එහෙම නැත්නම් සුසාන වර්ධනයක් වෙන්න එපා කියලා. මේ සංසාරේ වඩවන එක ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියක්. ඒකට ගැළපෙන්නේ නැහැ මෙන්න මේ කියන සසර කල කිරීම කියන එක. ඒ නිසා ඒ විදිහේ දේවල් ගැන වැඩි අවධානයක් මේ කාලේ යොමු කරන්නේ නැහැ. නමුත් බුද්ධ කාලයේ බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඒ ධර්මයට සමන් දෙන සංඝයා වහන්සේලාට ගිහියන්ට ප්‍රශ්නයක් අහන්නේ නැහැටත් නිතර මතක් කර දුන්න මහා පුදුම බල සංවේගය තියෙන විදිහ සසර කල කිරීමේ තියෙන දේශනා මාලාවක් තියෙනවා. ඒවා හඳුන්වන්නේ අනමතග්ග හැටියට. අනමතග්ග සූත්‍ර කියලා. අනුපතද්ද අනුපත කියන ඒ ධර්ම කොටාසේ ඒවත් ගණනාවක්ම සඳහන් වෙනවා. අනුමතද්ද කියලා කියන්නේ අනුමතද්ද සූත්‍ර නම් මේව හඳුන්වන්නේ මොකද? බුදු පියාණන් වහන්සේ නැවත නැවත මතක් කළ දෙනවා මේ සංසාරේ මේ සංසාරය කියලා කියන්නේ අග්මුල් නොපෙනෙන දෙයක්. මේකේ මුල ආරම්භය සොයා ගන්න බැරිය කියලා එකට ඒකට දෙන උපමා. ඒක සම්බන්ධයෙන් බෞද්ධන දේශනා කොයිතරම් ප්‍රබලද කියතොත් ඇතම් දේශනා අහලා එවෙනම රහත් වෙලා කියන සංඝයා වහන්සේලා. දැන් මෙතන අපි පටන් ගත්තේ මේ කඳුළු සාගරේ. ඉතින් මේ දේශනාව ධර්මයේ වඩා සවිස්තරව සඳහන් වෙනවා. මහණෙනි එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ අහනවා මහණෙනි නුඹලා කුමක්ද හිතන්නේ? මේ දෙකෙන් මොකක්ද වැඩි? මේ දීර්ඝ සංසාරේ අවිද්‍යාවෙන් දැසිලා, තණ්හාවෙන් බැඳිලා මේ නුඹලා මේ මේ දීර්ඝ කාලයක් යන අතරේ අමනාපය හා එක්වීමෙන් මනාපයෙන් වෙන්වීමෙන් ඒ වඳු අවස්ථාවල වල හෙළනද කඳුළුද වැඩි සිව් මහා සමුද්‍රයේ ජලයේද වැඩි කියලා ප්‍රශ්නය අහුවාම සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන නිහතමානීව භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අපි හරියට තේරුම් ගත්තනම් ඒ අපි මේ දීර්ඝ සංසාරයේ අමනාපය හාය පියමනු මනාපයෙන් වෙන්නේ මෙන්න තිබඳු අවස්ථාවල හිලු කඳුළු වැඩි සතර මහා සමුද්‍රයේ ජලය අඩුයි සාදු සාදු එසේ මහණෙනි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා කියනවා මේ මොකද හේතුව මේ සංසාරය අග්මුල් නොපෙනෙන දෙයක් මේක මේ පටන් ගත්ත තැනක් කියන්න බෑ. මේ දීර්ඝ කාලයක් සංසාරයේ දුවන අයගේ මේ ආරම්භය මෙතනයි කියලා මුල් කෙලවරක් නොපෙනී කියලා විදිහට දේශනා කරනවා. ඒක ආස්දෙන් ඊළඟට කියනවා අර සංසීල සංස්කාර කෙරෙහි කලකිරෙන්න කියලා ඒ දේශනාව. ඉතින් ওই විදිහට ඊළඟට එපමණින් කියන්නේ එතනින් නවත්තන්නේ නෑ. ඊළඟට කියනවා මහණෙනි නුඹලා තමන්ගේ මව් සඳහා මේ දීර්ඝ සංසාරයේ තමන්ගේ මව් සඳහා පමණක් හෙළූ කඳුළු එකතු කරලා ගත්තොත් ඒ සතු මහා සමුද්‍රයට වඩා වැඩි. ඒක එකක් පිළිබඳව අර ඉස්කෝලේක යම් කිසි කාරණයක් ගැඹුරට ළමයින්ට තේරුම් කරන්න ඕන නම් ගුරුවරයා ඒක නැවත නැවත ඒක මතු කරලා දෙනවා වගේ බුදු පියාණන් වහන්සේත් මොකද මාන්නේ සිතන්නේ තමන්ගේ මව් පිළිබඳව හේලු කඳුළුද වැඩි සතර මහා සංඝ ඒකටත් අර විදිහට පිළිතුරු දෙනවා ඊට පුතා පිළිබඳව ඒ දුව පිළිබඳව ඒ විදිහට ඊට ඥාතීන් නැතිවීම නිසා භෝගේ නැතිවීම නිසා රෝග ව්‍යසනය නිසා ඒවයින් එතෙරන ලද කඳුළුද වැඩි සිව් මහා සංඝ දෙන්නේ උත්තර දෙන්න යන සිව් මහා සමුද්‍ර අඩුයි කඳුළුයි වැඩි ওই විදිහට අන්න කඳුළු සාගරය පිළිබඳ දේශනා රාශියක් ඊයේ තැන්වල තියෙනවා. ඊළඟට තියෙනවා තවත් ඒ වගේම දේශනා රාශියක් මෞඛී සාගරයක් ගැන. ඉතින් එතනත් එහෙමයි අහන්නේ. මහණෙනි නුඹලා මොකද්ද හිතන්නේ මේ දීර්ඝ සංසාරේ අවිද්‍යාවෙන් බැහැලා තණ්හාවෙන් බැඳිලා මේ සංසාර දීක සංසාරයේ දුවපු නුඹලා මොනරද මෞකිරිද වැඩි මෙසිව් මහා සමුද්‍රයේ ජලයේද වැඩි. ඉතින් දික්සං ගාවන්තිලා කර විදියට පිළිතුරු දෙන්න දෙනවා සාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි හරියට තේරුම් ගත්තනම් ඒ මව් කිරීම වැඩි සිව් මහා සමුද්‍රයේ ජලය අඩුයි. මේක තුලින්තර මේ දීර්ඝ සංසාරයේ දීර්ඝ බව අනමකාර්ග ගමේ දිත්තන් දීර්ඝ කාලයක් අපි මේ සංසාරේ ගමන් කරනවා. ඒ වගේම ඊටත් වඩා සංවේග ජනක තවත් දේශනාවක් තියෙනවා ලේ සාගරය. ඒක ඉතාමත්ම ප්‍රකට මේ දේශනාවක්. ඒ ඒක දේශනා කරේ පාවානුවර ඉඳලා ආපු භාවනාවේදී උග්‍ර විදියට දුතංගලාරි වටිනා සංඝයා වහන්සේලා 39ක් සඳහායි. ඒ 39ම බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට කිසිම මාර්ගඵලාදියක් ලැබලා තිබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගත්තා මහණෙනි මොකද්ද මහණෙනි සිතන්නේ මේ දෙකෙන් මොකද්ද වැඩි මේ දෙක සංසාරයේ නුඹලා හිසසුන් අවස්ථාවල ගන්න ලද ලේද වැඩි සිව් මහා සමුද්‍රයේද වැඩි ඒකෙදිතර සංඝයා වහන්සේලා කියන භාග්‍යතුන් වහන්සේ කියා ධර්මයේ අපි හරියට තේරුම් ගත්තා නම් ඒ ලේම තමයි වැඩි සිව් මහා සමුද්‍රයේ ජලය අඩු එතනින් නවත්තන්නේ නැත්නම් ඊළඟ බුදු පියාණන් වහන්සේ අහනවා කියන නුඹලා ගවයින් වෙලා ඒක ගවයින් වෙලා විතරක් හේරනලද කඳුළු ඒත් සිව් මහා සමුද්‍රයට වැඩි කෙටියෙන් කියලා නම් ඒ වගේම මීහරකුන් වෙලා එක එකක් පිළිබඳව ප්‍රශ්නෝත්තර වශයෙන් දෙනවා මීහරකුන් වෙලා බටලුවන් වෙලා එළුවන් වෙලා ඌරන් වෙලා කුකුලන් වෙලා ඒ විදිහට බෙල්ල කපලා ගලන ලදලේ මේ මහිම මහා සමුද්‍රයට වඩා වැඩි ඒක මේ කාලේ ගැන හිතලා බැලුවත් ඒක මේ අතිශයෝක්තියක් නොවන බව මේ පින්නතුන් දන්නවා සතුන් මැරෙන ප්‍රමාණය ගැන හිතලා බලනකොට සමහර විට මෙයා තම තමන්ගේම ඥාතීන් වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට බුද්ධ පුරාණන් වහන්සේ කවදාවත් අතිශෝක්තියක් ප්‍රකාශ කරන්නේ අතිශෝක්තිය කියන්නේ බොරුවක්. ඒකට මේක බොරුවක් නෙවෙයි මේකට උපමාවක් නෑ කියන වගේ. ওই විදිහේ තවත් දේශනා තියෙනවා. මහ පුදුමයි. ඒ ඒ පැතිවලින් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ සංසාරයේ භයානක බවයි. ඇත්ත වශයෙන් අපි අර සංවේග වස්තු ගැන කිව්වනේ ජරාව ව්‍යාධිය මරණය ආදී දේවල් ප්‍රකට දේවල් ඊළඟට තවත් එකක් තියෙනවා බුදු පියාණන් මේ ධර්මයේ තියෙන අතීත සංසාරයේ විඳින ලද දුක අනාගතයේ විඳින්න තිබෙන දුක රහත් වුණොත් ඒ අන්න ඒවත් මේ සංවේග වස්තු ඒව ගැන මේ කාලයේ ඒ තරම් සැලකීමක් නැහැ නමුත් ශ්‍රද්ධාවන්තයට මෙන්න මේ සූත්‍රය ඉතාමත් මාර්ගවත් ඒ වගේම පුරට වෙනොත් ඉතින් මේ කොටිම කියද දැන් මේ බාවානුවර ඉඳලා ආපු ඒ සංඝයා වහන්සේලා 39 ওই දේශනාව ඉවර වෙනවත් එක්කම සියලු ශාස්ත්‍රයන්චේ කළ උතුම් අමා මහ නිවන ඒ රහත් බව ලබාගත්ත කියලා සඳහන් වෙනවා එයින් අපට පේනවා එතකොට මේ සංසාරය පිළිබඳ සංවේගය ඇති කරගන්න නැතුව සසර කල කිරීම ඇති කරගන්න නැතුව අපි කියන උසස් තත්ත්ව ලෝකෝත්තර තත්ත්ව ඇති කරගන්න බෑ. ලෝකය ගැන කලනු කිරි ලෝකෝත්තර තත්ත්වල ඇති කරගන්න බෑ. යම් යම් මට්ටවලින් මට්ටම් වලින් කරකිරෙන්න ඕන. සමහර කෙනා බය වෙන්න පුළුවන් එහෙම වුණත් අපිට නම් ගිහි ජීවිතේ ගෙනියන්න බෑ කියලා. එක එක එක් මට්ටම් තියෙනවා. ඒ අවස්ථාවේ සිත අර ලෝකෝත්තර තත්ත්වයට පමුණව ගන්න නම් ඔන්න ඔය හේතු කියන්නේ වෙන එකක් 아무තු දෙයක් නෙවෙයි චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ඕන. චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍ය කියන්නේ ඕකයි. දැන් නම් දුක්ඛ සත්‍ය කියලා තෝරන්නේ මේ ස්පිරිතාලවල දෙඩවිල ඉන්න අයටයි කන්න බොන්න නැති දුකී දුගී අයටයි තවත් නොයෙකුත් විදිහේ මේ ලෝකේ නිලතලාදිය බලාපොරොත්තු වෙන අයටයි ඒව නොලැබීම තමයි දුක. ඒව ලැබලා දුන්නොත් සැප. ওই විදිහයි ඒ විදිහ පටු දර්ශනයක් තුලයි දැන් මේ බුද්ධ ශාසනය පිළිබඳ අදහසත් යන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ අපතේ නිවන බලාපොරොත්තු වෙන නම් කෙනෙක් මෙන්න අති දීර්ඝ කාලෙ මෙච්චර දීර්ඝ කාලයක් මෙන්න මේ විදිහට අපි මේ සංසාරේ ගමන් කරලා තියෙනවා නේද කියන ලොකු සංවේගයක් ඇති වෙනවා. ඒක තුලින් ওই භාවය ගැන කලපිරින්නේ. භවය ගැන කල්පින්නේ නැතුව අපි කියන්නේ අර භව රාගය කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන ලෝකයා තුල තියෙන සියුම්ම ඇල්ම තමයි භවයට තියෙන පැවැත්මට තියෙන ඇල්ම. ඒක කඩා ගන්න නම් අන්න සංසාරයේ තියෙන මේ බිය කරු බව සංසාරයේ දීර්ඝ බව ඒක ගැන විතර මෙනෙහි කරන්න ඕන. ඉතින් ওই විදිහම තවත් දේශනාවක් තිබෙනවා. තවත් දේශනාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තම තමන්ගේ මව්පරපුර ගැන. ඒකත් හොඳ උපමාවක්. දැන් මේකත් බුදු පියාණන් වහන්සේ කතාන්තරයක් වගේ ඉදිරිපත් කරනවා. දැන් මහණෙනි මේ මුළු මහත් දඹදිව තියෙන කැලේ තිබෙන ගස්පලන් අතුරු කිලි අඟල් හතරේ කෑලි වලට කපලා එක එක කෑල්ල අරගෙන මේ මගේ මව් ඊළඟ කෑල්ල තියෙනවා මේ මගේ මව්ගේ මව් ඊළඟ කෑල්ල තියෙනවා මේ මගේ මව්ගේ මව්ගේ මව් ওই විදිහට අර මුළු මහත්තර කෑලි ටික එක එකක් අරගෙන ඔය අතීත අතීත මව් පරම්පරාව ගණන් කරන්න ගියත් ඒ ලී කෑලි ටික ඉවර වෙවි මව් පරපුර ඉවර නැහැ කියලා අන්නේ උපමාවක් දක්වමින් පෙන්වන කරන මේ දීර්ඝ කාලයක් මෙන්න මේ විදිහට සංසාරේ ගමන් කරලා තියෙනවා. ඊළඟට පියා පිළිබඳවත් මේ විදිහට දැක්කෙනවා. මේ මහා මුළු මහා පොළව මැටි ගොඩක් කරගෙන පුංචි පුංචි මැටි ගුඩි හදලා මේක මැටි ගුඩියක් ඉවත් කරන මේ මගේ පියා මේ මගේ පියාගේ පියා මේ මගේ පියාගේ පියාගේ පියා ඔය විදිහට ගණන් කළත් අර හිතපු පියවරු ගණන ඉවර කරන්න බෑ ප්‍රකාශ කරනවා ඉතින් ඔන්න ඔය විදිහට තව දේශනා තියෙනවා තව තැනක තියෙනවා මේ කල්පයේ දීර්ඝභාවය ගැන ඒකෙදිත් එක සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන එක සංඝයා වහන්සේ කෙනෙක් මේ ඇවිල්ලා අහනවා බුදු පියාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ මේ කල්පයක් කියන එක කොච්චර දිග එකක්ද මහාන මේ කල්පය කියන එක වර්ෂ ගණන් වලින් වර්ෂ 100 ගණන් වලින් වර්ෂ දහස් ගණන් වලින් වර්ෂ 10000 ගණන් වලින් මනලනීම කරන්න බෑ එහෙනම් භාග්‍යතුන් වහන්සේ උපමාවක් දෙන්න පුළුවන් පුළුවන් මොකද්ද උපමාව ඔන්න යොදුනක් උස යොදුනක් පළල යොදුනක් දිග දිග පළල උස ඇති යොදුන වලින් මහා ගල් පර්වතයක් කියනවා. ඒක ඝන පර්වතයක්. කියන්නේ මැද සිදුවක්වත් නැති තරම් දැඩි පර්වතයක්. එක පුරුෂයෙක්, එක මිනිසෙක් වර්ෂ 100කට වරක් කසීසලුවක් අරගෙන ඇවිල්ලා අර ගලේ අතුල්ලන. අතුල්ලලා යන. එහෙම ඇගේ කසීසලුවක් ඇතිල්ලීමෙන් අවුරුදු 100කට වරක් ඇතිල්ලීමෙන් අර යොදුනක් උස පළල දිග ඇති ඒ ගල් කුල ගෙවිලා යනවා ඉක්මන් නමුත් කල්පය ගෙවිලා යන්නේ නැහැ. ඒ තරම් කල්පය දිගයි. ඉතින් ඒ විදිහට තවත් උපමාවක් දක්වනවා. ඒ යොදුනක් දිග පළල උස ඇති යකඩ බිත්ති ඇති නගරයක පුරවල තියෙනවා මේ අබෑට. අවුරුදු 100කට වක් කෙනෙක් ඇවිල්ලා අබෑටයක් හක් කරනවා. අර අබෑට ඉවර වේවි කල්පිය කිවිල යන්නේ නැහැ. මොන විදිහේ දේවල් හරියට තියෙනවා. ඊළඟට තවත් තැනක කියනවා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා. භාග්‍යතුන් වහන්සේ මේ කොච්චර කල්ප අතීතේ තිහිලා තිබෙනවද? අතීතේ කල්ප කොච්චරද? ගණන් කළා ඒක එතකොට බුදුරජාණන් වහන්සේ එතෙන් ගණන් ගණනක් කියන්න බෑ කිව්වහම ඊළඟට උපමාවක් දෙනවා උපමාවක් කිව්වහම කියනවා බමුණ මේ ගංගානම් ගඟර පටන් ගන්න තැන ඉඳලා මූදට වැටෙන තැන දක්වා යම් වැලි ප්‍රමාණයක් තිබෙනවා නම් ඒ එක ඒවයි වැලියට ගණන් කරන්න පුළුවන් නම් අන්න ඒ වැලියට වලටත් වැඩි අතීතයේ කෙනෙක් ගත කරපු කල්ප ඔය විදිහට දක්වනවා ඊළඟට තම කෙනෙක් අහන මේ ඒත් ඔය කල්පය කියන එකේ ප්‍රමාණය ගැන ඒ බුදුරජාණන් වහන්සේ විශේෂ දේශනාවක් පවත්වපු අවස්ථාවක් ප්‍රශ්නයකට වුණත් බුදුරජාණන් වහන්සේ වේපුල්ල පර්වතයේ අසලට පැමිණි අවස්ථාවක ඉන්දියාවේ තිබුණු වේපුල්ල පර්වතයේ මහාන මේ එකම සත්වයක එක කල්පයක් තුර හෙළු ඇටසැකිලි එකතු කරලා ගත්තොත් ඒ එකතු කළ ඇටසැකිලි විනාශ නොවී තිබුණොත් මෙන්න මේ වේපුල්ල පර්වතයට වඩා විශාලයි කියලා අනහසේ ප්‍රකාශ කළ කෙනින් පින්නුම් කරන්නේ එක කල්පයක් තුල කෙනෙක් කොච්චර කාලයක් ඉපදෙමින් මැරෙමින් මේ විදිහට ඇටසැකිලි හැලමින් යනවද කියන විදේශනා රාශියක් තියෙන ධර්මයේ මේ එක එකක් තුලින් අපිට හිතා ගන්න පුළුවන් අන්න බුදු පියාණන් වහන්සේ අදානමාද අනුමතර සූත්‍ර ආශ්‍රයෙන් මතු කළ දුන්නේ මේ සංසාරයේ භයානකත්වයයි. මොකද මේ දැන් ධර්මය කියලා කියන්නේ අපි දන්නවා බුද්ධ ධර්මයේ ඇති විශේෂත්වය බුදුරජාණන් වහන්සේට අපි මෙච්චර ගෞරව කරන්නේ. උන්වහන්සේ අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ මේ අමුතු සමාධි දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කළ නිසා නෙවෙයි ගැඹුරුම දේ ඒවත් තිබෙනවා තමයි නමුත් ප්‍රධානම දේ මේ ශාසනික ප්‍රයත්නවල නිදිද ශාසනයක් නොනැසී පැවැත්ම උපකාර වෙන දේ තමයි මේක දීර්ඝ කාලයක් ලෝකයා මේ මේ සංසාරයෙන් ඈතර වෙන්න සාගෙන හිටපු ගැටලුවට ඒකට මාර්ගය ප්‍රකාශ කිරීමත් එතකොට මේ සංසාරයේ භයානකත්වය තේරෙන කෙනාට විතරයි මේකෙන් ඈතර වෙන්න හිතෙන්නේ. ඒ නිසා අත්‍ය වශයෙන්ම මේවාට හිතේ නිතර මෙනෙහි කරන්න ඕන. අතීත සංසාරයේ විඳි දුක. ඒකට උපකාර වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ නොයෙකුත් ක්‍රමවලින් මේ සංසාරයේදී ඒක බව තේරුම් කරලා දුන්නේ. මේ උපමා ගැන හිතනකොට මහ පුදුම හිතන කෙනෙකුට අතිශයෝක්ති වගේ පේන්නේ. නමුත් ඒ හැම එකක්ම තුලින් අපි හිතා ගන්න ඕනේ මේ තරම් දීර්ඝ කාලයක් සංසාරය සත්‍ය අවිද්‍යාවෙන් වැසිලා සංහාවෙන් බැඳිලා ගමන් කරලා තියෙනවා මේ වගේ කඳුළු සාගරයක පීනලා තියෙනවා මෞකිරි සාගරයක පීනලා තියෙනවා ලේ සාගරයක පීනලා තියෙනවා කියලා හිතා ගන්න ඕනේ මේ විදිහට එතකොට මේ මව්පියන් පිළිබඳ මේ પરම්පරාවල් ගැන හිතුවත් අපි මේ බොහොම ආඩම්බර වෙනවා එක එක නැකම් ගැන මේ ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ සංසාරේ කොයිතරම් දීර්ඝ කාලයක් අපි ආවද කියතොත් මහණෙනි Tamanට මවුනෝ කෙනෙකු මේ ලෝකයේ සොයාගන්න බැරි තරම්ය කියලා. සොයාගන්න අමාරුයි මවන්ට මවුනෝ කෙනෙක්, පියාණෝ කෙනෙක්, පුතාන වූ කෙනෙක් දුවන වූ කෙනෙක්. එතකොට හිතනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ ස්ත්‍රී පුරුෂ ભેදය ගැන. ඒකක් Tamanට අයිති නැtei කියලා හිතන්න ඕන. ඒකත් නෙකුත් ඒ පාප කර්ම නිසා ස්ත්‍රී පුරුෂ ભેදය පිළිබඳවත් යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන් කියලා. ඒ අතින් බාහිර බුදුරජාණන් වහන්සේගේ වචනේ කවදත් අපිට හිතා ගන්න පුළුවන් මේ අප ළඟ ඉන්නේ මව්වරු, පියවරු, Tamanගේ දරුවෝ කියලා. ඒක හිතනකොට සංසාරේ මහ පුදුමයි. මේක මේ ඒකයි ඒක නිසාමයි. ඒක නොදන්න නිසාමයි මේක නාට්‍යයක් කියලා කියන්නේ. මුළු මහත් පැවැත්ම නාට්‍යයක් වෙන්නේ ඒකයි. මේ කියාපු ගැඹුරු தත්ත්වය සාමාන්‍ය ලෝකයට තේරෙන්නේ නැහැ. මව් කුසින් එළියට ආපු කාලේ ඉඳලා ඊළඟ සෝණින් කෙලවරන ජීවිතය විතරයි සාමාන්‍ය ලෝකයා දකින්නේ. මේ විද්‍යාඥයෝ ඉන්නතල හැම කෙනාටම මේ මස් ඇසට පෙනෙන එච්චරයි. මස් ඇසට පෙනෙන එච්චරයි. අභිඥාලාභී ඊට වඩා ප්‍රමාණයක් පේනවා. මේ නොවිතර කියන තිරිසන් ලෝකේ විතරයි අමුතුවට පේන්නේ. പ്രേත ලෝකත් සමහරුත් එක්තරා ප්‍රමාණයකට අනුමාන වශයෙන් දැනගන්න පුළුවන්. නමුත් අර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී ඒවා ගැඹුරින් පේන්නේ අභිඥාලාභීන්ට. ඒ ඇරෙන සාමාන්‍ය පුද්ගලයින් මේ ඇහැපෙන අර අන්ධයින් ඉරහඳ නැtei කියනවා වගේ කොහේද මේ ලෝකේ විතරයි තියෙන්නේ. ඉතින් මේ ලෝකේ ඉන්න කාලයක් අපි මේ හොඳට කාලා බීලා ඉන්න එකයි තියෙන්නේ. ඒකට ඕන කරන ආර්ථිකය ආදී හොයාගෙන හොඳට ඉන්දියාන හරි. ওই විදිහේ දර්ශනයක් කියන්නේ. නමුත් ඒක නෙවෙයි. බුදු පියාණන් වහන්සේට අපි මේ ගෞරව කරන්නේ වෙන කිසිම ශාස්ත්‍රයකට සොයාගන්න බැරි මේ සසනින් මිදීම. මේ මහා පුදුම පුදියේ මේ ධර්මයක් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන නිස්සරණ මාර්ගයක්. ඉතින් මේකට යන අවතීර්ණ වීමට ඇත්ත වශයෙන්ම අන්න අර සාද කියන தත්වෙන් ආදීනව තේරුම් ගන්න ඕනේ. මේ ආස්වාදයේ තුලින්ම මතුවෙන ආදීනව පිහිට කරගත්තොත් යම් කිසි කෙනෙක් ඒක ගැන හිතන්න පෙළඹුණොත් සෙවිල්ලට වැටුණොත් ඊළඟට ඒක තුලින් ඔන්න කල්‍යාණ මිත්‍රෙකුත් ඒකට උපකාර වුණොත් ධර්ම හරියට වෙලාවට වැටුණොත් ඒ තැනත්තට පුළුවන් අර නිස්සරණේ අර මේ සම්පතිය මාත්‍ය අර ශීඝ්‍රව කරගත්ත එක ඒතරම් ශීඝ්‍රවට බැරි වුණත් බණ භාවනාවලදීලා අර කියාපු තත්ත්ව අදපවා ලබා ගන්න පුළුවන් අපි ඒක කල්පනා කරන්න ඕනේ මේ ධර්මයේ නියම සාරය අරටුව මේකයි මේ නිර්වාණගාමී ප්‍රතිපදාවයි ඒකට අදාළ ටිකයි අපි පෝෂණය කරන්න ඕනේ. ඉතින් අපි ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සාරය ඒකයි. මේ මුළු මහත් පැවැත්මේම ඇති අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය. අපි මේ දුක කියලා කියන්නේ සාමාන්‍ය දුක් වේදනාව පමණක් නෙවෙයි. දැන් අර ප්‍රිය විප්‍රයෝගය කියන එක බලමු. දැන් ප්‍රියයන් හා එක්වීම දැන් ජීවිතයේ මේ අනිවාර්ය වශයෙන් ඔය ගිහි ජීවිතය තුළ මේ ප්‍රියයන් හා එක්වීම ලොකු උත්සව අවස්ථාවක් හැටියට කියනවා. ඒකට කියනවා මංගල කියලා. ඉතින් ඒක ඒ අවස්ථාවෙන් අර කියලාපු අර සම්තතිය නැතිට අත්දකින්න ඕන වගේ අවස්ථාව වුණාම ඒකට අව කියන වචනිකුත් එකතු කරගෙන ඊළඟට තියෙන අවමංගලේ. මංගලෙන් පටන්ගෙන අවමංගලෙන් පෙළවර වෙන ඕකයි ජීවිත කතන්දරේ. ඉතින් ඒක අනුව අපි හිතා ගන්න ඕන මේ හැම එකක්ම හැම එක්වීමක්ම වෙන්වීමෙන් කෙලවර වෙනවා. හා සංයෝගා විയോഗන්තා කියලා හිතනවා. ඒකට හැම එක්වීමක්ම කෙලවර වෙන්නේ වෙන්වීමෙන්. ඉතින් ඕක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මුළු මහත් පංචස්කන්ධයම මේ පංචස්කන්ධය අල්ලගෙන ඉඳීමම දුකක් හැටියට දක්වන්නේ. රූපය අල්ලගෙන හිටියත්, වේදනාව අල්ලගෙන හිටියත්, සංඥා සංඛාර විඥාන හැම එකක් තුලම තියෙන්නේ ඒ උපාදානය තුල තුලින් ඇති කරගෙන නාට්‍යය. මම කියලා හිතාගන්න නාට්‍යය. ඒක විඳ වැටෙනවා. දැන් ඔය කරුණාවයිසේදී හොඳට පෙනුම ඇති අවස්ථාවේදී ගත්තු රූපයක්. තව අවුරුදු ගණනක් යනකොට ඒක විලුප්ත වෙලා ඉවරයි. Tamante කියලා එක කියන්න දෙපා ඇත්ත වශයෙන්. මොකද මේ රූපේ ආත්මය නොවන නිසා රූපේ ස්වභාවය මොහොතක් පාසා වෙනස් වෙනවා. නමුත් අපි හොඳ හරිය විතරක් අපේ රූපය කියලා ගන්නවා. ඉතින් අනිත් දේවලුත් එහෙමයි. හැම එකක්ම වෙනස් වෙනවා. ඒ යන්නේ අනිත්‍යතාව නිසා තමයි. ඒ අනිත්‍යතාව නිසාම ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා. ඒ ප්‍රතිසංස්කරණ කියන වචනේ තුලක් තියෙනවා අර සංස්කාර කියන එක. යමක් ඔය කඩා වැටෙන වාහනයක් ඒකේ නොම්මර ආඩුව තියෙනවා ඒ විදිහට. නමුත් අර කෑලි පිරිද්දුවට පස්සේ ඒක අලුත් වාහනයක් කියලා අපි සලකන්නේ නැහැ. ඒක කොහේ කැලි හැලි හැලි දුවනවා. දැන් ඇත්ත වශයෙන් අපේ ජීවිතයත් ඒ වගේ හිතලා බලන්න. මම විශේෂ ඔය වෛද්‍ය ඒ නොයෙකුත් සොයා ගැනීම මුලින් අපි මේ මමියමාගේ කියලා කිව්වට ස්පිරිතාලයකට ගිහිල්ලා එනකොට වෙන අයගේ ලේ වෙන අයගේ අවයව අපිට පුරුද්දලා අටේ තියෙන දත් ටිකත් අපිට අයිති නෑ. ඇහි දාන කණ්ණාඩියත් මට පේනවා කියලා කිව්වට මේක කණ්ණාඩියට පිළිහිට වෙන්නයි දකින්නේ. ඔය විදිහට කෘත්‍රිම දේවල් නැඳගෙන අපි මේ කරන්නේ මුළු මහත් ජීවිතේම නාට්‍යයක්. ඉතින් ඒකයි මේ හැම දෙයක්ම සංස්කාර කියලා කියන්නේ මේ සබ්බේ සංඛාර අනිච්චා කියලා කෙනෙක් මරුණාම අර දැන්නීම එහෙම දාන්නේ ඒකයි. ඉතින් ඒකෙදිම තේරෙනවා මේ මුරුමත් සංසාර ප්‍රයත්නම සංස්කාර ගොඩක් කියන එක. ඒක බුදුරජාණන් වහන්සේට කියන බුරින්ම තේරුණා. ඒකට පසුබිම තමයි අන්න අර කියාපු දීර්ඝ සංසාර ප්‍රයත්න. ඒ බොහෝ විට මේ කාලේ මොහොත ප්‍රත්‍යක්ෂ සාධක ආශ්‍රයනත් හිලියලා තියෙනවා. නැත්නම් විට පුනර්භවය පිළිබඳ නොයෙකුත් නූතන ක්‍රම වලින් කරන සෙවිලි වලින් ඇතම් විට මේ ජීවිතයේ තමන්ගේ මව් හැටියට හිටපු කෙනා ඊළඟට ගිහිල්ලා තමන්ගේම දරුවෙක් කියලා උපදිනවා. ওই විදිහ මහ පුදුම නාට්‍යාකාරයක් තියෙනවා මේ සංසාර පැවැත්මේ. ඒක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේදී. එලෙක සංසාරය තමන්ට මවෙක් නොවූ, පුතෙක් නොවූ, උවක් නොවූ කෙනෙක් නැත කියලා. ඉතින් ඒ විදිහේ රංගපෑමක් නම් මේ මුළු මහත් සංසාර පැවැත්ම මේකෙන් මිදීම තමයි සැප. මොකද බුදු පියාණන් වහන්සේ අද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඉපදීමේ ඉඳලා කෙලවර දක්වාම තියෙන ඒ හැම එකක් තුනම ගැඹුරින් ගල් කල්පනා කරලා බලනකොට තියෙන්නේ දුක් ස්වභාවයයි අනිත්‍යතාව නිසා මේවා ප්‍රතිසංස්කරණ කර කර සකස් කර කර යන්න ඕනේ. ඒ සකස් කිරීම දුකක්. ඉතින් මේ මමයේ මාගේ කියලා කියන්න තරම් බැරි මේක සාරයක් අරතුවක් නැති දෙයක් මේක. ඒ தත්ත්වය හරියට වටහා ගැනීමෙන් තමයි සසෙන් මිදෙන්න පුළුවන් වන්නේ. ඒක නිසා මේක වෙන කෙනෙකුට මේ තම තමම මේක මේ විදර්ශනා මාර්ගයේ යන්න පුද්ගලයා මේ ඇතිවීම නැතිවීම කියන ඒ පක්ෂේ ඉඳලා ජීවිතය Tamanට වැටහෙන පමණින් ආරම්භ කරලා ඒක ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ ගන්න ඕන. මේ ශරීරයේ ඒ ශරීරයේ කොටස් ගෙවි යන ආකාරයේ වේදනාවන් මේ ඉඳගෙන ඉන්න ආකාරය එක එක ඉරියව්වකකින් ඉන්න බැරි නිසා අපි මේ අනිත් පැත්තට හැරෙන්නේ. ඒකයි මේ යඹුරින් දක්වන්නේ අපි මේ ශරීරයේ තියෙන දුක් ස්වභාවය ඉරියව් මාරු කර ගැනීම තුලින් වහ ගන්නවා කියලා. ඉරියව් මාරු කර ගැනීම තුළින් ශරීරයේ තියෙන දුක් ස්වභාවය අපි බහ ගන්නවා. ඉතින් යෝගාවචරයට සමහර විට ගුරුවරයා අවවාද කරන්නේ ඒක ඉරියව්වේ ඉන්න වේදනාව දැනගෙන කියලා වේදනාව අවබෝධ කරගන්න මෙහි කරන්න කියලා කියන්නේ ඔන්න ටිකකින් හරි ওই වේදනාව ඔකේ තියෙන දුක තේරුම් ගන්න කියන එකයි. නමුත් අපි කැමති හැමතිස්සෙම මේ ඉරියව් මාරු කරමින් අර දුක වහ ගන්න. ඒ තමයි විද්‍යාව තියෙන්නේ. ඒ වගේම තමයි අනිත් ඒවා. නමුත් බුදු පියාණන් වහන්සේ අපේ අස්පාදන්න මතු කළ දෙනවා. දීර්ඝ කාලයක් මේ එකම ගණන හැදුවා. හරි උත්තරය ආවේ නැහැ. ඒක නිසා මේ බුද්ධෝපාද කාලයක හරි අපි කල්පනා කරන්න ඕන මේ වටිනා දේ වටිනා හැටියට සලකලා. අර නිකන් සුළු දේවල් මේක අර පොඩි පොඩි අසනීපයක් හොඳ කරගන්න භාවනා කීම ඒ විදිහට කටු පරමාර්ථ නැතුව මේ ගුරුමහත් සංසාරයේම කියන එක අපි අර කිව්වේ මේක ස්පිරිතාලයක් වගේ දැනක් හිතලා මේකෙන් මේ සම්පූර්ණ සුවය ලබාගෙන පිට වෙන්න අදිෂ්ඨාන කරගෙනයි මේ බණ භාවනා කරන්න ඕනේ. එහෙම කරොත් තමයි මේ බුද්ධ ශාසනයෙන් හරියට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රයෝජන ගන්න පුළුවන් අනිත් අයට උදව් කරන්න පුළුවන් වන්නේ. ඉතින් බුදු කෙනෙක් උපදින්නේ ඒ බුද්ධ ධර්මයේ සාරය අපි දන්නවා චතුරාර්ය සත්‍ය තුල තිබෙනවා. පංච උපාදානස්කන්ධය කියලා කියන අර කලින් අපි කියාපු රූප වේදනා සංඥා සංඛාර කියලා අපි මේ අල්ලගන්න ඉන්න හැම එකක්ම බුදු පියාණන් වහන්සේ දක්වන දුකක් හැටියට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සැකෙමින් සැලකුවාම මුළු මහත් මේ අල්ලගෙන ඉන්න ගොඩවල් පහම දුකක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඕක දුක්ඛ සත්‍යයේ සාරය ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ දුක්ඛ සත්‍ය මේ தත්ත්වය පවතින්නේ මොකද මේ තණ්හාව නිසායි සංසිඳවා ගන්න බැරි තණ්හාව පිපාසය නිසා මේ දීර්ඝ කාලයක් සංසාරයේ සත්‍යය දුවනවා. මේ ජීවිතේ ලබා ගන්න බැරි වුණු ප්‍රාර්ථනා ඊළඟ ජීවිතයත් ලබා ගන්න බලාපොරොත්තු ඇතිවයි අන්තිම හුස්ම හේවන්නේ. මේවා නිසා රාත්‍රියේ තේරුම් ගන්නේ නැහැ. ඒක නිසා රැස් කරගත්තු කර්මානුරූපව ඒ තැන්වල උපදින දීර්ඝ කාලයක් තමන්ට ඕන හැටියට නෙවෙයි තමන් කරන ලද කර්මය අනුව. ওই විදිහට කර්ම චක්‍රය තීවී පැත්තකින් කරකැවෙනවා. ඉතින් ඒකට යට වෙලා මේ දීර්ඝ කාලයක් සත්‍යයා අර විදිහේ කඳුළු සාගරයක, ලේ සාගරයක පීනනවා. ඉතින් ඇත්ත වශයෙන් අන්න එහෙම හිතලා බලනකොට අපි කල්පනා කරන්න ඕන මේ බුදු පියාණන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරගන්න, ධර්මය ආරක්ෂා කරගන්න නම් අපි මෙන්න මේ ගැඹුරු අංශයට එළඹෙන්න ඕන. මේ ආදීනව නිසරණ කියන ඒ ශ්‍රේණියට යන්න ඕන හැමදාම මේ අනිත් ශ්‍රේණියම ඉන්නේ නැතුව. ඒකට නම් නුවණින් කල්පනා කරන්න ඕන තම තමන්ගේ ජීවිතය, තමන්ගේ ශරීරය දැන් ඔය අසුබ භාවනා ආදී ගැන තම් කෙනෙක් නොයෙකුත් විදිය දේවල් පවසනවා. නමුත් යම් කෙනෙකුට සංසාරයෙන් මිදෙන්න ඕන නම් මේ ශරීරයේ තියෙන අනිත්‍ය ස්වභාවය අර කියාපර රූප සම්පතිය ගිලිහිල යනවා ශරීරයේ ශක්තිය ගිලිහිල යනවා යම් වයෝවෘද්ධ අවස්ථාවක් වෙනවා තමගේ කකුල් දෙක වෙනකොට ඇඳේ කකුල් හතරට විතරයි ඒකට බාර දෙන්න වෙනවා අන්න ඒ බඳු ඒ ජීවිත තත්ත්වය ගැන හිතලා බලලා ඊළඟට අනිත් දේවල් Taman හන්තක කියලා හිතා ගන්න වස්තුවත් හැම එකක්ම මේ අනිත්‍යතාවට යටයි. ඒව බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙන දේවල්. ඒ හැම එකක්ම මතක් කරලා දෙන්නේ මොකද? අර හතරෙන් මිදීමට නම්. අර කියාපු නිබ්බිදා කියලා කියන සසර කල ගැනීම අත්‍යවශ්‍යයි. ඒක යම්කිසි ඇතන් විට අර විශේෂ සිද්ධියක්. අර විදියේ දුකදායක අත්දැකීමක්. තුලින් ඒක මතු කරගන්න පුළුවන්. ඒක මතු කරගන්න පුළුවන් වෙන්නේ ඒකට කවුරුවත් කල්යාණ මිත්‍රෙක් හරි ඒකට ඕක කරන ධර්ම උපදේශයක් හරි වෙලාවට වැටෙනක් පමණයි. එහෙම නැත්නම් ආයෙත් නින්දට වැටෙනවා. නැවත නැවත නින්දට වැටෙනවා. මේක සංසාරයේ ඔය තත්ත්වයයි තියෙන්නේ. අවිද්‍යාව කියලා කියන එක කියන්නේ අර නොතකා හැරීම, අමතක කිරීම, පහසු. මේක ජීවිත සිහිනය කියලා කියන්නේත් ඒකයි. ඉතින් ඔන්න ඔය தත්යෙන් මිදීමට නම් අවදිමත්ව සිටින්න ඕන. අවදිමත්ව සිටින්න ඕන මේ සමාජයේ ජීවිතය ගැන, ලෝකයේ தත්ය ගැන අර බුදුරජාණන් වහන්සේ දක්වා අවදාළ ත්‍රිලක්ෂණ යනුව දකින්න පුරුදු වෙන්න ඕන. මේ අර අනිත්‍ය සංඥා, නිත්‍ය සංඥා වෙනුවට අනිත්‍ය සංඥාව ඇති කර ගන්න ඕන. ඒකයි අර විපල්ලාස කියලා අපි අර හඳුන්වන්නේ විපරීත දර්ශන. ඒ විපිරියාස නැතිව ලෝකයේ විපිරියාස தත්වයක් නැතිව ලෝකේ දිහා බලන්න පුළුවන් මට්ටමකට හිත ගේන්න ඕන. විපරීත දර්ශනය තමයි අනිත්‍ය දේ නිට්ටය හැටියට සැලකීම, අසුභ දේ සුභ හැටියට සැලකීම, දුක් සහිත දේ සැප හැටියට සැලකීම, අනාත්ම දේ ආත්ම හැටියට සැලකීම. ඕකයි ලෝකයා තුල තිබෙන විපල්ලාස කියලා කියන විපරීත දෘෂ්ටිය. ඒක ජය ගන්න නම් නිතරම වශයෙන්ම අනිත්‍යතාව දැකීමට හිත පුරුදු කරගත්තා නම් එතන ඉඳලා ක්‍රමක්‍රමයෙන් මේක බිඳිල යනවා පේනවා. බිඳින යනවා දකින්නකොට ඊනට බයක් ඇති වෙනවා. අපෝ මෙහෙම බිඳින දෙයක් නේද මේ දිරච්ච වැටක් නේද මම මේ අල්ලගෙන ඉන්නේ කියලා. බොහෝ දෙනා තමගේ ජීවිතේ දැන් බොහොම සුරක්ෂිතයි කියලා හිතා ගන්නවා. එතම තමගේ බැංකුවල තැන්පතු තියෙනවා. දූ දරුවෝ ඉන්නවා. හොඳට ලොකු තනතුරු පාස් මේ ලබාගෙන ඉන්න අය. අන්තිමට බලකොට අවසාන කාලේ තේරෙනවා බැංකුත් එහෙම කඩාලා වැටෙනවා. ඊළඟට අර දූ දරුවොත් Tamanට සලකන්නේ නැහැ. අන්තිමට ඔක්කොම ඒ ඉතාලි හිටපු අල්ලගෙන හිටි දිරච්ච වැටවල ඔක්කොම වැටෙනවා. Tamanට අන්තිමට අර කියාපු ඇඳේ කකුල් හතර විතරයි ඒ වෙලාවට උපකාර වෙන්නේ යන්න ධර්මයේ මාර්ගයේ ගිහිල්ලා. Taman යම් කි තත්ත්වයක් ලබාගෙන තිබුණා නම් ඒ වෙලාවට ඒකයි සැනසීම. අන්න එහෙම හිතා ගන්න ඕන. මේ විදිහට කල්පනා කරගෙන අපි මේ පොඩි කතාන්තරය තුළින් මේක ධර්ම කාරණා මතු කරගත්ත අපි හැමතිස්සෙම මතු මේවා කියන්නේ සාමාන්‍යයෙන් ওই කතා රසය ගැන හිතලා නෙවෙයි මේ හැම එකක් තුලින්ම අපිට යම් යම් ධර්ම න්‍යායයන් මතු කර ගන්න පුළුවන් අපේ ජීවිතේට උපකාර වෙන බුද්ධ කාලේ ඒ ධර්මයත් එක්ක ජීවත් වෙච්ච අය තමයි දැන් ඇතන් විට බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ කල්පයේ කොයිතරම් දිගද කියලා. ඒ විදිහට ඒක තුලින් ඊළඟට ඒ ඇති වෙන ශ්‍රද්ධාව වෙන්නේ තැනත්තා අන්තිමට බෞද්ධයෙක් වෙනවා. නමුත් දැන් නම් මේක විද්‍යාත්මක හැටියට Tamanට අයිති නැති දෙයක් හැටියට මේ ලෝකයේත් අවකාශයත් ගැන පරිේශන පවත්වමින් යන ඒ ඒ චින්තනයකුත් තියෙනවා. ඒක Tamanට කවදාවත් අර Tamanගේ ජීවිතේට උපකාර වෙන්නේ නැහැ. ඒවා නොයෙක් විදිහේ උපාදි ලබා ගැනීම මාධ්‍යන් කරගෙන 아무තු දේවල් සොයා ගැනීම මාධ්‍යන් කරගෙන නමුත් ඒවා ජීවිතයට ලං කර ගන්න ඕනේ මේ කියන දෙහම ඉදේකම සාරය බුදුරජාණන් වහන්සේ කියලා ඉවරයි ආයි අපට ඕක ලෝකේ අර 아무තු ලෝකවලට කෝටි ගණන් ඉදන් කළ ගියත් නොගියත් අපි මරණකොට යන්නේ කර්මානුකූලව ඒකට වාහනයක් ඕනේ නැහැ ඔය 아무තු මේ චන්ද්‍රිකාවක් ඕනේ නෑ ඒ වෙලාවට. ඉබේම ඒ හිතත් එක්කම හිත යම් මරණ අවස්ථාවේ සමහර විට බ්‍රහ්ම ලෝකවලට යනවා. කුසල ශක්තිය තුලින්. අර කියාපු අනි වෙන කෘත්‍රිම ශක්ති වලින් නෙවෙයි. අනේ මේ විදිහේ තත්ත්වයක් මේ සංසාරයේ මේ භාවයේ පවතින නිසා අපි මේ ධර්ම මේ වටින වටිනාකම් මතු කරගන්න ඕන. මේ මතු කරගන්න ඕන කියලා කියන්නේ මේවා දැන් ඉක්මනින්ම ගිලිහෙනවා. මේවා වෙනුවට වෙන දේවල් මතු කරලා දෙන ස්වභාවයක් තිබෙනවා. අර කියාපු අර ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තිය තුලින් අපි මතු කරලා දෙන්න ඕනේ. එතකොට මෙන්න මේ මේ දීර්ඝ කාලයක් මේ ශාසනය පැවතීමට නම් බුදු පියාණන් වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නේ නිර්වාණ මාර්ගය නිවන. මේකට උපකාර වන දේවලුයි අපි හිත පවත්වන්න ඕනේ ඒවා අනිත්‍යයට කියලා දෙන්න ඕනේ. ඒ යන්නේ විදිහට හිතාගෙන දැන් එතකොට මේ අද වටිනා දවසේ මේ පින්නතුන් ඒ ධර්ම මාර්ගයේ යාමට උපකාර වන ශීලයක පිළිපදලා ඒ පුද්ගලයන් ඒ ප්‍රමාණයේ හැටියට දැන් මේ අවස්ථාවේ අපි විශ්නුක ශීලය පොහොය වට සීල් සමාදන් වුණේ. ඒ විදිහට තම තමන්ට භාවනාවට උපකාර වන දස සීල් සමාදන් වුණා ඇතිනවා. ඒ විදිහේ ශීලය පිළිපදලා භාවනාවට හිත දාගෙන යම් යම් ප්‍රමාණයකින් මේ සිත විසිරුණු සිත මේ ගෝලීකරණ ආදී විසිරුණු සිත මේ අවස්ථාවේ මෙතෙන්ට ගෙනල්ලා තමන් ධර්මයට යොමු කරලා යම් කිසි කමතහනක් තුලින් සමාධිමත් කරගත්තා සිතේ ශක්තිය මතු කරගත්තා ඊළඟට මෙන්න මේ විදිහේ ධර්ම දේශනාවක් තුලින් හිත ප්‍රයෝජන ගන්න ඕන මේ සංසාර බලයට උපකාර වෙන අනිත්‍යතාවාදී වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය එදිනදා ජීවිතයේ තම තමන් යම් යම් ප්‍රමාණයට දිනු කරගත්තොත් තමයි ඒකම පාරමී ධර්ම වෙලා මේ ජීවිතේ නොලබුණත් යම් අවස්ථාවක ඒවා ලබා ගන්න පුළුවන්. නමුත් උත්සාහවත් වෙන්න ඕන අප්‍රමාදීව කල් දාන්නේ නැතුව මේ මේ මේ ජීවිතේදීම අදිෂ්ඨානය තියාගන්න ඕනේ මේ ජීවිතේම බුද්ධ ශාසනය අවසන් වෙන්න කලින්. අපි මේ භාවනා මාර්ගය කියලා කල්යාණ මිත්‍ර ඇසුර තුලින් මේ බණ භාවනා කළා අර බුදු පියාණන් වහන්සේ දක්වා දාලා ආකාරයට සෝවාන් යටත් පිළිසින අවම වශයෙන් දෙමළකු ප්‍රාර්ථනා නැත්නම් අවම වශයෙන් සෝවාන් මාර්ගඥානයෙන් අර සතර අපායන් මිදීම කියලා කියන ඒ විශාලම ඊටාත්ම වටිනා ඒ ශක්තිය ලබාගෙන ඊටත් වඩා ඈතින් ගිහිල්ලා පුළුවන් නම් මේ මුළුමහත් සංසාරයෙන්වත් මිදලා උතුම් මමා මහ නිවන් රහත් බව ලබාගෙන මේ සංසාර දුකින් මේ කඳුළු සාගරයෙන් ඩේ සාගරයෙන් ඈතර වීමට ශක්තිය මේ අද පුරුණ ලද සීල සමාධි ප්‍රඥා ශක්තිය තුලින් ලැබේවා මේ ධර්ම දේශනා ආශ්‍රවණින් ලැබේවා කියන ප්‍රාර්ථනා කරගන්නවා ප්‍රාර්ථනා කරගෙන දැන් මේ මෙතෙක් මේ අපි රැස් කරගත්තු කුසල සම්භාරය අවීචයේ සිට අකනිටා දක්වා වූ ඒ අපේ ඥාතින උත්තුළු යම් තාක් නිවන් කැමති පින් කැමති සත්වයින් නැත්නම් ඒ හැම දෙනාම මේ පුන් මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණමය කුසලය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී තමනමන්ගේ ප්‍රාර්ථනීය පරිදි හිතාක් ඉක්මනින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන මේ ප්‍රාර්ථනාවක් තියාගෙන මේ විදිහට ගාථා කියලා පින් දෙන්න එත්තාවතාච අම්හි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං आकाशट्ठाभिम्मट्ठा देवनागामैधिका पुण्यन्तम् अनुमोदित्वा चिरं रक्षन्तु मम सदा दुख दुःखा पत्ता भया पत्ता शोका वेपितानि नो दुःखपत्तानि दुःखा पत्ता भया शोकपत्तानि शोका हन्तु सर्वेऽपि पाणिनो දුක්ඛපත්තා චනිදුක්ඛාමරණපත්තා චනිබ්බය සෝපත්තා චනිසෝවා උන්දු සබ්බේ විපානෝ විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාවනිපානපත්ත්‍ය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාවනිපානපත්ත්‍ය හීනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිවානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවස්වන්තරායෝ සුඛී විචායිකෝ භව අවතු සාධනං බලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුඛී භවන්තු තේ भवतु शब्दमङ्गलं रक्षन्तु शब्दकीर्ता शब्दधर्मानुभावेन सदा सुखि भवन्तु ते भवतु रक्षन्तु सदा सुखि भवन्तु ते नित्यं वर्धापचारिणो चत्तारो धर्मा वर्धन्ति आयुवन्नो सुखं बलम् ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්ච්ඡතු පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න